ඉතින් අද අපි කතා කරන්නේ භාවනා යෝගීන් විශේෂයෙන් ආධුනික යෝගාවචරයා ගොඩාක් වෙලාවට ගොදුරු වෙන උගුලක් මේක. ඒ තමයි ප්‍රතිඵල ලබා ගන්න විශාල ආසාවකින් අධික වීරියක් කරන එක. අධික වීරිය පමණට වැඩිය අධික වීරිය හදිස්සිය මේක තමයි ඊළඟ ප්‍රශ්නේ ගැටලුව. ඉතින් මේ ගොඩාක් වෙලාවට භාවනාවට සම්බන්ධ වෙන ආධුනික යෝගාවචරයා කලින් අහලා තියෙන එක එක ධර්ම කොටාස නිසා ඒගොල්ලන්ට පුදුම හදිස්සියක් තියෙනවා <clears throat> භාවනාවේ ප්‍රතිඵල භුක්ති විඳින්න. අපි කලින් තුන්වෙනි වීඩියෝ එකේ සඳහන් කරපු නොසන්සුන් ගතිය, හිත විසිරෙන ගතිය, හිත කලබල වෙන ගතිය, හිත එක අරමුණක ඒකාග්‍ර කරන්න බැරි ගතිය මේකටත් යෝගාවචරය ගොඩාක් වෙලාවට පසුතැවෙන්නේ, මැසිවිලි නගන්නේ හදිස්සි නිසා හිත ඒකඟ කරගන්න තියෙන හදිස්සිය නිසා. ප්‍රතිඵල හරිම හදිස්සි. ඉතින් ඒ නිසා ආධුනික යෝගාවචරයා තද වීරයක් අධික වීරයක් යොදනවා භාවනාව දියුණු කරගන්න. ඒගොල්ලෝ ඊතා ඉක්මනින් ෂණික ප්‍රතිඵල වශයෙන් අදාහ ගන්න බැරි ප්‍රතිඵල ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලෝ හිතනවා මේ භාවනා කරන එක විනාඩි 5ක් 10ක් ඉඳගෙන අසුරුසනක් ගහන මොහොතකින් සාක්ෂාත් කරන්න පුළුවන් දෙයක් කියලා මේක. මතක තියාගන්න මේ හිත කියන්නේ මේ ලෝකේ තියෙන අති සූක්ෂම ඉන්ද්‍රිය. මේ හිත කියන එක මනින්න හිත කියන එක ගෝචර කරගන්න, ගොදුරු කරගන්න පුළුවන් උපකරණයක්වත් තව කිසිම කෙනෙකුට හදාන්න බැරි වෙලා තියෙනවා. මේක එච්චර අති සූක්ෂම ඉන්ද්‍රියක්. ඉතින් අපි මේ භාවනාවේදී ගනුදෙනු කරන්නේ එහෙම දෙයක් එක්ක. එතකොට භාවනාවක් කියන එක දියුණු වෙන්න, හිත හදාගන්න. අධ්‍යාත්මය දියුණු කරන්න ඔබ හිතන තරම් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමනම් මේ ලෝකෙ මෙච්චර සත්වයෝ ඉතුරු වෙන්නේ නැහැ. අපි හිතනවට වැඩිය විශාල ප්‍රමාණයක් නිවන් දැකලා තියෙන්න ඕනේ. නමුත් මිනිස්සු මේ ලෞකික ලෞකික ලෝකයේ ලෞකික කාමාස්වාදයේ විඳගෙන මේ පුංචි වේලාවකදී භාවනාවට ඇවිල්ලා අධික ප්‍රතිඵල ඉල්ලනවා. ඒ නිසා ඒ අධික ප්‍රතිඵල ඉල්ලන ඉල්ලීමට තියෙන කෑදරකම නිසා ඒගොල්ලෝ සෑහෙන අධික වීරියක් දරනවා. අධික වෙහෙසක් ගන්නවා. ඒ නිසාම ඒ අයගේ භාවනාව වැඩෙන්නේ නැතු යනවා. ඉතින් මේ අධික වීරිය නිසා විශාල ආතතියක් ඒගොල්ලන්ගේ මනසේ හට ගන්නවා. විශාල පීඩාවක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න ඔබට මේ භාවනාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ භාවනා කිරීමෙන් විතරයි. මෙහි ප්‍රායෝගික පුහුණුවෙන් විතරයි ඔබට ඇත්තටම මොකක්ද භාවනාව කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ගොඩාක් අය අපි දැකලා තියෙනවා හදිස්සි වෙලා විවේචන කරන්න යනවා, චෝදනා කරන්න යනවා. ඇත්තටම මේ ප්‍රායෝගික පුහුණුවෙන් අත්දකලා නෙමෙයි. හොඳට මතක තියාගන්න පොතේ දැනුමෙන් තියරි වලින් කවමදාවත් භාවනාව කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න බෑ. මේක හරියටම තේරුම් ගන්න නම් මේක කරලා බලන්න ඕනි. කරලා බලපු කෙනෙකුට විතරයි භාවනාව කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ ඒක මුලින්ම මතක තියාගන්න අපිට මේ භාවනාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ භාවනා කිරීමෙන් විතරමයි. ඉතින් අර ආධුනික යෝගාවචරයා ළඟ මේ ගැන තියෙන්නේ හොඳ වැටහීමක් නෙමෙයි අනවබෝධයක් තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ අධික බලාපොරොත්තු තියාගෙන මේ ගන්න අධික වෙහෙස නිසා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පුහුණුවට විශාල බාධාවක් ඇති කරගන්නවා. එතකොට වෙන්නේ මොකක්ද? විශාල වෙහෙසක් දරන්න වෙනවා. දැඩි හරියට නිකන් අපේ ලොකු සාමිනාංශය ඒකට හොඳ උපමාවක් කියනවා මේ දුහුවිලි සහිත පාරක කටුවත්තක් ඇදගෙන යනකොට ඒකෙන් සහනයක් එන්නේ නැහැ. දූවිලි ඇවිස්සගෙන සූරගෙන යන්නේ. අන්න ඒ වගේ ඊටාම වෙහෙසකර තත්වයක් වෙනවා භාවනාව. ඊට පස්සේ දැන් මේ අධික බලාපොරොත්තු නිසා ගන්න අධික වෙහෙස නිසා හිතන විදිහකට භාවනාවේ ප්‍රතිඵල ලැබෙන්නේ නැති නිසා ඔන්න ඊළඟට එන එක තමයි බලාපොරොත්තු සුන්නුණු මානසිකත්වය. දුම්නසක් වෙනවා මනසට. තමන් ගැන වරදකාරී හැඟීමක් ඇති වෙනවා. තමන් තමන්ගම විවේචනය කරන්න යනවා. අයියෝ බලන්න අර ගොල්ලෝ නම් හොඳට භාවනා කරනවා. මගේ භාවනාව තමයි දියුණු වෙන්නේ නැති කියලා තමන්වම විවේචනය කරන තැනට එනවා. විශාල හීනමානයකට එනවා. විශාල බලාපොරොත්තු සුන්නුණු තැනකට එනවා. ඉතින් ඔබම චුට්ටක් හදවතට එකඟව කතා කරන්න මේ සියලුම ස්වභාවයන් කුසලද අකුසලද කියලා. අධික බලාපොරොත්තු භාවනාවෙන් අධික බලාපොරොත්තු ඉල්ලන්නේ ලෞකික පුරුද්ද නිසා. සාමාන්‍යයෙන් ලෞකික ලෝකෙ මිනිස්සුනේ පුංචි දෙයක් කරලා වැඩි ප්‍රතිඵලයක් බලාගෙන වැඩ කරන්නේ. ඔකට අපේ ලොකු සාංශي හරි ලස්සන දෙයක් කියනවා මේ ධර්මය. කියන්නේ මේ ශාසනයට මිනිස්සු එන්නේ ලෞකික පරමාර්ථයෙන්. එතකොට ඒගොල්ලෝ මේ ගොඩක් වෙලාවට ඉන්දියාප්ප දන් දෙනවා බුරියානි බලාපොරොත්තුෙන්. දාණය පවා හැම කුසලයක්ම කරන්නේ ආනිසංස වලට කෑදරකමකින්, පෙරේතකමකින්. එහෙම මේක ගනුදෙනුවක් බවට පත් වෙලා අතහැරීමේ මානසිකත්වයෙන් නෙමේ දාණයවත් දෙන්නේ මිනිස්සු. ඉන්දියාප්ප දෙනවා ඊළඟ ආත්මේ බුරියානි ඉල්ලගෙන. අන්න ඒ ලව් ඒ එතෙන්ට ඇවිල්ලා තියෙන ලෞකික මානසිකත්වය. ගොඩාක් මිනිස්සු මේ පින්කම් වලට කෑදර ආනිසංස වලට තියෙන කෑදරකම නිසා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ ආනිසංස විදිහට ඉල්ලලා තියෙන්නේ කාමය කියලා. ඉතින් අන්නේ පුරුද්ද නිසා තමයි ඒගොල්ලෝ මේ භාවනාවටත් ඇවිල්ලා ප්‍රතිඵල හදිසියෙන් අපේක්ෂාවෙන් පෙරේතකමෙන් ප්‍රතිඵල ඉල්ලගෙන තමයි උඩ යන්න, පා වෙන්න, එලි එලි ගන්න, ඔන්න ඔයගේ දේවල් ටිකක් ඉල්ලගෙන තමයි භාවනාවට ඉඳගන්නේ. ඉතින් එතකොට වෙන්නේ එතකොට ඒ තියෙන මානසිකත්වය කෙලෙස් සහිත මානසිකත්වයක් කියලා ඔබට තේරෙන්න ඕනේ. ඒ ඒ ප්‍රතිඵල ඉල්ලන ගතිය. ඒ නිසා ගන්න උත්සාහය පොට පිට ගිහිල්ලා කියලා තේරෙන්න ඕනේ. ඊට පස්සේ ඒ නිසා මනසේ ඇතිවන ආතති අසහන දුම්නස් ගති බලාපොරොත්තු සුන්නුණු ගති කුසල චෛතසික නෙමෙයි. ඊට පස්සේ තමන් ගැන ඇතිවන විවේචනාත්මක මානසිකත්වයේ කුසල චෛතසික නෙමෙයි. එතකොට මේ භාවනා කරන්න කියලා ඔබේ මනසට ඇති වෙලා තියෙන්නේ මේ ටික. එහෙනම් ඔබ තේරුම් ගන්න ප්‍රශ්නේ තියෙන්නේ භාවනාව නෙමෙයි. ඔබ ඒක අල්ලලා තියෙන්නේ වැරදි පොයින්ට් එකෙන්. ඒ නිසා තමයි ඔබට එහෙම වෙලා තියෙන්නේ කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මෙතනදී වෙන්නේ මොකක්ද දන්නවද? මේ අධික වීරය නිසා සතිය කියන එක මොකද්ද? සතිය කියන්නේ අවදිමත් බවනේ වර්තමාණයට අවදි වෙන එක. මේ වර්තමාණයට අවදි වෙන එක පැත්තකට විසිරලා මොකක්දෝ එකකට තැටමිල්ලක් විතරයි එන්නේ. වීරයක් එන්නේ. ඒ අධික වීරය නිසාම මනස නොසන්සුන් වෙනවා. අර සතිමත් වෙන්න තියෙන අරමුණේ මනස එල්ල අරමුණට මනස එල්ල කරන්න බැරුව යනවා. ඒකාග්‍ර කරන්න බැරුව යනවා. ඉතින් ඔබ තේරුම් ගන්න ඕනේ ඇත්තටම භාවනාව කියන එක දියුණු වෙන්න නම් සමතුලිත සමබර මානසිකත්වයකින් අපි මේ වැඩේට බහින්න ඕනේ. ඔබ තේරුම් ගන්න ඕනේ මේ ප්‍රතිඵල අපේක්ෂාව අතහැරලා මම කලිනුත් වීඩියෝ වල තියලා තියෙනවා කියලා තියෙනවා. ඔබේ භාවනාව ඇත්තටම දියුණු වෙන්නේ ප්‍රතිඵල අපේක්ෂාව අතහැරිලා භාවනා කරන්න ඕනේ භාවනාව උදෙසා විතරයි. සතිය පුරුදු කරන්නේ සතිය උදෙසා උදෙසා විතරයි. මේ නිකන් අපි සතිමත් වෙනවා. ඒ වගේ තමයි ඔබ භාවනාව එහි රසයක් විඳීම උදෙසා ඒ කරන මොහොතේ භාවනාව කරන මොහොතේ සතිමත් වෙන මොහොතේ මනස තෘප්තිමත් කර ගැනීම උදෙසා මනස සාමකාමීව පවත්වා ගැනීම උදෙසා සතිමත් නිසාම මනස සාමකාමී කර ගැනීම උදෙසා විතරයි ඔබ භාවනා කළ යුත්තේ. අන්න එහෙම කරන කෙනාට විතරයි භාවනාව දියුණු වෙන්නේ. එතකොට තමයි ඔබට සතියයි වීරියයි මේ මේ මේ දෙකේ පරස්පර විරෝධීතාවයක් හටගන්නේ නැතුව සතියක් තියෙනවා. ඒකට ගැළපෙන සමබර වීරියකුත් තියෙනවා. එතකොට තමයි ඔබේ භාවනාව හරියට ඉස්සරහට යන්නේ. ඉතින් ඔබ මෙන්න මේ විදිහට භාවනාව ප්‍රතිඵල අපේක්ෂාව අතහැරලා ඔබ භාවනා උදෙසා විතරක් එතන එතන භාවනා කිරීම උදෙසා විතරක් ඔබ භාවනා කරන්න පුරුදුණු දවසක ඔබට කිසිම වයක් සැකක් නැතුව ඔබට භාවනාවටම භාවනාවේ දියුණුව බාර දීලා වැඩ කරන්න පුළුවන් මතක තියාගන්න ඔබේ භාවනාවේ දියුණුව භාවනාව විසින්ම අන්තිමට බලා ගන්න තැනට එනවා. ඉතින් ඒක තමයි හරියටම සමබර මාවත මධ්‍ය මාවත කියන්නේ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් මම ඔබට කිව්වනේ මේ ගන්න අධික වීරිය නිසා යෝගියාගේ මනසට සිද්ධ වෙන කලබගෑනිය ආතතිය අසහන එන්නේ Taman ගැනම විවේචන හැඟීම් එන්නේ දුම්නසක් එන්නේ කියලා. ඇත්තටම නම් මතක තියාගන්න භාවනාව කියන එක විපස්සනාව කියන එක හරියට දියුණු වුණු යම් කිසි මට්ටමකට හරි දියුණු වුණු විපස්සනාව කියන්නේ මොකක්ද කියන එක හරියටම අහුණු යෝගාවචරයා ඊටාම විනෝදශීලීව විනෝදකාමීව තමයි ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ හැම මොහොතකම hina වෙලා සතුටින් ඉන්න පිරිසක්. මොනවා වුණත් ඒගොල්ලන්ට පුළුවන් හරිම සරලව ජීවත් වෙන්න. හරි සරල සැහැල්ලු ජීවිතය ඒගොල්ලන්ට තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලන්ට මේ සාමාන්‍යයෙන් විපස්සනා ගුරුවරු පැහැදිලි කරනවා ශ්‍රේෂ්ඨ කර්මස්ථානාචාර්යවරු ඒගොල්ලන්ට මේ දේවල් වල දේවල් විඳින්න පුළුවන් මානසිකත්වය තියෙනවා. විශේෂයෙන් ඒගොල්ලන්ට හාස්‍ය හාස්‍ය උත්පාදනයේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ නිතරම hina වෙලා ඉන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ඒගොල්ලන්ට ඒගොල්ලන්ට තමන්ගෙම මානුෂීය දුර්වලකම් ගැන පවා විඳවීමක් නැහැ. ඒගොල්ලන්ට තමන්ගෙම වරද කෙරෙහි hina වෙන්න hina වෙන ගතිය ඒගොල්ලන්ගේ මනසේ එනවා. ඒ කියන්නේ මේ සැහැල්ලුවෙන් ගන්න එක නෙමෙයි. එතන තියෙන්නේ අවබෝධයක් එක්ක. මේ මමත් මිනිස්සෙක්. එහෙම වැරද්දක් වුණා. එයාට ඒක බොහොම සිනහමසුව බාර ගන්න පුළුවන් මානසිකත්වය තියෙනවා. මේ විපස්සනාව යම් තරමක් දුරට දියුණු වෙච්ච කෙනාගේ මානසිකත්වය. එහෙමයි එයාගේ මානසිකත්වය. ඒගොල්ලන්ට මේ තේරෙනවා මමත් මිනිස්සෙක් මට තියෙන්නේ මේ මානුෂීය දුර්වලතා ටිකක්. ඒගොල්ලන්ට මේ Tamanට සිද්ධ වෙන පෞද්ගලික කරදරයකදී වුණත් hina වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. hina මුසු මුහුණින් තමයි මේ කරදරේ වුණත් ඒගොල්ලන්ට මුණ දෙන්න හැකියාව තියෙන්නේ. ඒ විපස්සනා හොඳට අහුවෙච්ච අය. සතිය කියන එක හොඳට අහුවෙච්ච අය. මනස හොඳට යම් කිසි මට්ටමකට දියුණුයි. ඉතින් ඒගොල්ලෝ හැම වෙලේම හරි සරලව සැහැල්ලුව ජීවත් වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ අර ප්‍රතිඵල අපේක්ෂාව නැහැ. හරියට මේක යම් ට්‍රැක් එකට ආවට පස්සේ ඒගොල්ලෝ එතන එතන සතිමත්ව සතිය නිසා උපන් සතුටින් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. සතිය නිසා උපන් සතුට ඒගොල්ලන්ට හොඳටම ප්‍රමාණවත්. එතන ඒකෙන් ඒගොල්ලෝ සෑහීමටපත් වෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවා මේ සතිය හරහා තමයි ඉස්සරහට වැඩේ යන්නේ. ඉතින් ඒගොල්ලෝ සතිමත් නම් ඒක එච්චරයි. ඒ කියන්නේ වැඩේ හරි කියන එක ඒගොල්ලන්ට තේරෙනවා. ඉතින් ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ භාවනාවට ආධුනිකයෙක් නම් මේ ප්‍රතිඵල හදිස්සිය. හදිස්සි වෙලා ප්‍රතිඵල ඉල්ලන අයගේ චරුචරු වැඩි. භාවනා කරන්න ගියාම අරහෙම වුණා, ඇයි මෙහෙම වුණා, ඇයි අරහෙම වෙනවා, මෙහෙම වෙනවා. ඒ ඒ චරුචරු වැඩි, පැමිණිලි වැඩි, ප්‍රතිඵල අපේක්ෂාව හදිස්සි. ඒගොල්ලන්ට උපදෙසක් දුන්නාම සාමකාමීව ඒක මධ්‍යස්තව බාරගෙන වැඩේ කරගෙන යන්න බෑ. ඔන්නෝක තමයි ඊළඟ ප්‍රශ්නේ ගොඩාක් වෙලාවට යෝගාවචරයන්ට එන මේ අධික වීර්ය ධාරණ එක ප්‍රතිඵලවලට තියෙන කෑදරකම අපේක්ෂාව නිසා. ඉතින් මේකටම සමානුපාතිකවම මේකට මේකත් එක්කම බැඳිලා යන තව දුර්වලතාවයක් එනවා තව ගැටලුවක් එනවා යෝගාවචරයන්ට ඒ තමයි භාවනා කරන්න තියෙන ධෛර්යය නැතිකම වීරිය නැතු යන එකපාරට කම්මැලි හිතෙනවා බෑ හිතෙනවා අර ආපු උත්තේජනයකින් ආපු ධෛර්ය සම්පන්න මනස කැඩලා බිඳිලා යනවා. ඉතින් අධෛර්යමත් මනසක් ඇති වෙන එක තමයි මේ ඊළඟ ගැටලුව. ඇයි ඒක ඇති වෙන්න හේතුව? දැන් මේ මේක මම මෙතනදිම කියන්න හේතුව තමයි අර කලින් කියපු ගැටලුවට මේක සම්බන්ධයි. ඒක වෙන්න හේතුව තමයි ඔබ කලින් අපි කිව්වේ අධික වෙහෙසක් ගන්න ඕනේ ප්‍රතිඵල අපේක්ෂාව නිසා. ඉතින් ඔබ මේක හරියට කමටහන සුද්ධ කරගෙන මේ වැරැද්ද හදාගත්තේ නැත්නම් මේ අධික වීරයක් දරන එකේ අන්තිම ප්‍රතිඵලය වෙන්නේ ඔබේ බලාපොරොත්තු සුන් වෙන එක. බලාපොරොත්තු සුන් වෙලා ඔබේ මනස විශාල ආතතියකට යනවා අපේක්ෂා අපේක්ෂා බංග මානසිකත්වයක් වෙනවා ඔබ බලාපොරොත්තු වුණු භාවනාවේ දියුණුව නැති බව ඔබට තේරෙන්න ගන්නවා අන්න ඒ බලාපොරොත්තු සුන්නුණු මානසිකත්වය නිසා තමයි ඔබේ මනසට ධෛර්යය නැතු යනවා වැඩක් නෑ කරලා වගේ හිතෙනවා. අර ගත්තු ගැම්ම පල්ලහැට බහිනවා. ගොඩාක් වේගෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔබට තේරෙනවා නිකන් මට මේක කරන්න බෑ වගේ පෙරදුනා වගේ මට හරියන්නේ නෑ මේක කොච්චර කරත් වැඩක් නෑ වගේ අර පෙරදුණු මානසිකත්වයක් තමයි ඔබේ මනසට එන්නේ. ඉතින් එතකොට ඔබට මෙතනදි කරන්න තියෙන්නේ ඇත්තටම මේ අධෛර්යයටපත් උණු, ඉච්ඡා බංගත්වයටපත් උණු, බලාපොරොත්තු සුන්නුණු මානසිකත්වයක් නිසා භාවනාව අතහැරලා දාන තරම් හිතෙන මේ පෙරදුණු මානසිකත්වයක් ආවොත් ඔබට ඔබට තේරුම් ගන්න සිද්ධ වෙනවා මට මේක ආවේ මෙන්න මේ හේතුව නිසා. අධික බලාපොරොත්තු තියාගෙන තිබුණ භාවනාවේ ප්‍රතිඵල හදිස්සි වෙලා තිබුණා. ඒ නිසා අධික වීරයක් ගත්තා. ඒ නිසායි මට මේක ආවේ කියලා ඔබට හේතුව තේරෙන්න ඕනේ. ඔබ දකින්න ඕනේ. ඊට පස්සේ ප්‍රතිඵල ප්‍රතිඵල බලාපොරොත්තු අතහැරලා මේක කරන හැටි මධ්‍යස්තව කරන හැටි ඔබට කමටහන සුද්ධ කරගන්න වෙනවා ඊට පස්සේ ඒ ඇති වුණු මානසිකත්වයට සතිමත් වෙන්න වෙනවා ඒ කියන්නේ බලාපොරොත්තු සුන් වෙලා ඔබට ඇති වුණු අධෛර්යමත් මානසිකත්වයට ඔබට සතිමත් වෙන්නත් සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඔබට තේරෙන්න ගන්නවා මේකත් තව එක්තරා සිතුවිල්ලක් විතරයි කියලා. නමුත් මේක ආදුනිකම කෙනාට ලේසි වෙන්නේ නැහැ මේක සිතුවිල්ලක් විතරයි කියලා අතහරින්න. එයා ඒ ආදුනික අයගේ මනස ඉක්මනින් මේවා විසින් ගොදුරු කර ගන්නවා මේ මානසිකත්ව විසින්. ඉතින් ඔබ තේරුම් ගන්න ඕනේ මම අර කිව්වා වගේ හේතුව හොයාගෙන තමයි මම මේ අධික වීරියක් ගත්තු නිසායි මේක උනේ කියලා ඔබ තේරුම් අරන් ඒකට උත්තර හෙව්වොත් ඔබට ගැලවෙන ලේසි. එහෙම නැත්නම් වෙන්නේ මේ මානසිකත්වයට මේ බලාපොරොත්තු සුන්ු මානසිකත්වයට ඔබ ගොදුරු වෙලා ඔබ තව තව ඒකේ පැටලෙන්න පටන් ගන්නවා. කැමැත්තක් එන්නෙම නැති වෙනවා භාවනා කරන්න. ඒ නිසා ඔබට කරන්න තියෙන්නේ ඔබට භාවනාව දියුණුුනේ නැහැ කියලා හිතුණාත් ඔබට බලාපොරොත්තුන් ප්‍රතිඵල ලැබුණේ නැහැ කියලා හිතුණත් ඔබට බලාපොරොත්තු සුන්නුණු මානසිකත්වයක් ආවත් ඔබට තියෙන දිගින් දිගටම භාවනා කටයුතු කරගෙන යන ගමන් ඔබේ ඒ ඇති වෙලා තියෙන මානසික තත්වයට සතිමත් වෙන එක විතරයි. පැත්තකට වෙලා ඔබට ඒ ඇතිලා තියෙන සිත දිහා, සිතුවිල්ල දිහා, මානසිකත්වය දිහා බලන් ඉන්න. එතකොට ඔබට ඒ ඇති වෙලා තියෙන මානසිකත්වයට සතිමත් වෙන්න පුළුවන් වුණාට පස්සේ ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ කමඨහන සුද්ධ නොවීමේ වරදක් සිහිය කියන එක හරියට තිබිලා නැහැ දුර්වල වෙලා තිබිලා තියෙනවා මම පාර වැරදිලා වරද්දගෙන අරගෙන තියෙන්නේ කියන එක ඔබට දකින්න පුළුවන්කම ලැබෙනවා ඒ ඇති වෙලා තියෙන බලාපොරොත්තු සුන්නුණු මානසිකත්වයට සතිමත් වෙන්න පටන් ගත්තාම ඉතින් ඔබේ තිබුණේ දුර්වලතාවය හදවතින් බාර ගන්න ඕනේ ඒක අවංකව බාර ගන්න මට තිබුණේ මෙහෙම ප්‍රතිඵලවලට කෑදරකමක් ඒ නිසා අධික වීරයක් ආවා ඒ නිසා තමයි මේ බලාපොරොත්තු සුන්නුණු මානසිකත්වයේ හරහා මගේ මනස අධෛර්යයටපත් උනේ කියන එක බාර ගන්න පුළුවන් නිහතමානීකම තියෙනවනේ. එතකොට ඔබට පුළුවන් ඒකට සතිමත් වෙලා නැවත නැගී සිටින්න. ඉතින් මේ කියන වැරදි දෙකම එකට සම්බන්ධයි. අධික වීරිය සහ බලාපොරොත්තු සුන්වීම නිසා අධෛර්යයටපත් වෙන මානසිකත්වය. ඉතින් තුන්වෙනි ගැටලුවකුත් මම මෙතනට ඒකාබද්ධ කරනවා හේතුව මේකත් මේ කලින් කියපු ප්‍රශ්න දෙකටම සම්බන්ධ නිසා ගොඩක් වෙලාවට සම්බන්ධයි. තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා ආධුනික භාවනා යෝගාචරයට ඒ තමයි භාවනා කරන්න තියෙන විශාල අකමැත්තක් ඇති වෙනවා. අප්‍රසන්න මානසිකත්වයක් වෙනවා භාවනාව කෙරෙහි. භාවනා කරන් භාවනා කරෙන් නීරස ගතියක් වෙනවා. ඔකට බණ පොතේ කියන වචනය තමයි අරතිය. අරතිය කියන්නේ කුසලයට තියෙන අකමැත්ත. කුසලයට තියෙන කැමැත්ත නැහැ. කුසයට ඇලේ කුසලයට මනස ඇලෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් මේ කරගෙන යන භාවනා කටයුත්තට මනස ඇලෙන්නේ නැහැ. භාවනා කරන්න අකමැත්තක් ප්‍රතිරෝධයක් මනසේ ඇති වෙනවා. එතකොට මේකත් ඇත්තටම වෙන්න ඕනේ ඔබ හොඳට මතක තියාගන්න මෙතනදි තියෙනවා යෝගාවචරයා ගොදුරු වෙන්න පුළුවන් විශාල උගුලක්. ඒ තමයි මේ භාවනා කරන්න ඇතිවෙන මනසේ මේ පුංචි අකමැත්ත නීරස ගතිය එපා කරපු ගතිය ඔබේ මනසට ආවට පස්සේ ඔබ සමහර විට ඔබ එක පර්යංකයක් දෙකක් දැන් බෑ භාවනා කරන්න තේරුමක් නෑ ඔය ඇති කියලා සමාවිත ඔබ අර පුරුදු පුරුදු භාවනා රටාව පුරුද්දට කරගෙන යන භාවනා කාලසටහන සමායට එකක් දෙකක් මඟ හරින ඉඩ කඩ තියෙනවා. හැබැයි ඔබ හොඳට තේරුම් ගන්න ඔබට මේ භාවනාව කෙරෙහි තියෙන අකමැත්ත නිසා, නීරස ගතිය නිසා, අප්‍රසන්න ගතිය නිසා ඔබ එකක් හෝ දෙකක් පරයන්ක මගේ හැරියට පස්සේ ඔබ දන්නේවත් නැතුව ඒක ඊටාම ලේසියෙන් ඇබ්බැහියකට පුරුද්දකට යනවා කියලා ඔබට තේරෙයි. ඊට පස්සේ කඩා ගන්න බැරි තරමටම මේ භාවනාව අතහැරෙනවා. ඊට පස්සේ ඔබ භාවනාවෙන් අතහැරුණු පුද්ගලෙක් බවට පත් වෙනවා. මොකද මනස කියන්නේ එච්චරටම වේගයෙන් කුසලයෙන් අයින් කරලා දාන්න දක්ෂ කෙනෙක්. ඉතින් ඔබ අර මනසේ ඇති වුණු පුංචි නීරස ගතිය නිසා ඒකට ඉඩ දීලා දැන් බෑ දැන් බෑ කියලා ඔබ නොකර හිටියොත් ඔබේ මනස ඉතාම ශක්තිමත්ව ඒ භාවනාව මග හරින්න පුරුද්දකට යනවා. ඊට පස්සේ ඔබට ඊළඟ ඊළඟ ඊළඟ පරයන්කයටත් යන්න බෑ හිතෙනවා. ඔන්න ඔය කමන්නේ හෙට ඉඳලම පටන් ගන්නවා කියලා හිතෙනවා. ඊට පස්සේ හෙට ආවට පස්සේ හෙටත් නෑ අනේ බෑ කියලා නිකම්ම ඒක පුරුද්දකට හදා ගන්නවා මේ මනස. ඒ නිසා ඔබ මෙතනදී ඊටාම අවධානයෙන් අවදිමාත සතියෙන් මේක තේරුම් ගත යුතුයි. කම්මැලිකම නිසා හෝ භාවනාවට ඇතුණු යම්කිසි නුරුස්නා ගතියක්, නීරස ගතියක්, අකමැත්තක්, අප්‍රසන්න ගතියක් නිසා ඔබ පරයන්ක කාලය පුරුද්දක් වශයෙන් කරගෙන යන පරයන්ක කාලය අත නොහැරිය යුතුයි. අත හැරියොත් මේ මනස ඉතාම වේගයෙන් ඒක පුරුද්දකට හදා ගන්නවා. ඒක ඔබට ලොකු හානියක් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් මේකට මම පාවිච්චි කරපු උපක්‍රමයක් තියෙනවා. සමහර අය නිදිමත එනකොටත් කැමති නෑනේ පරයන්කේදී නිින්ද යනකොටත් අකමැති සමහරු දමල ගහලා නැගිටිනවා. තේරුමක් නෑ කියලා නැගිටිනවා. නමුත් මම කරපු උපක්‍රමයක් තියෙනවා මේකට. ඒ තමයි නිදි යන්න හරි නිදි කිරන්න හරි භාවනා කරනවා කියලා තෝරගත්තු වෙලාවට ගිහලා ඉඳ ගන්නවා. නිදි කිරුවත් කමක් නැහැ. නිින්ද ගියත් කමක් නැහැ. ඈනුන් ගියත් කමක් නැහැ. හිත විසිරුණත් කමක් නැහැ. මම කරන්නේ ගිහිල්ලා ඉඳ ගන්න එක විතරයි. මට තියෙන ඩියුටි එච්චරයි කියන එක මනසට දාලා තිබුණා. මට තියෙන්නේ ඉඳ ගන්න. ඉඳගෙන ඇස් දෙක පියාගෙන පාඩුවේ ඉන්න. පුළුවන් වුණොත් 100න් ඉන්නවා, බැරිනොත් නිකන් ඉන්නවා. කියන්නේ මේ මේ වගේ භාවනා කරන්න බෑ කියලා හිතෙන මානසිකත්වයක් කඩා ගන්න තියෙන්නේ අන්න එහෙම තත්ත්වකින්. ඉතින් එතකොට භාවනා කරන්න ඕනි කියලා හිතන්නේ නැහැ. නිකන් ගිල්ලෝ ඉඳගෙන ඉන්නවා. අන්න එහෙම අපි අරේ නීරසට යට වෙලා ශනික තීරණ ගන්න හොඳ නෑ දැන් නම් බෑ කියලා අතහරින්න හොඳ නෑ මේ පරියන්ක කාලය. අතහැරියොත් ඔබට එහෙම අත්දැකීම් ඇති. ආයෙත් බෑ කියලාම හිතනවා. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ පුරුද්දක් හදාගෙන තියෙනවා නම් පරියන්ක සක්මනකට යන්න. ඒ පුරුද්ද මොනම හේතුවකටවත් කියන්නේ මග ඒ කියන්නේ මග හරින්න බැරි අත්‍යවශ්‍ය වැඩක් නැත්තම් හදිසි ගමනක් වගේ එක්ක හදිසි ලෙඩක් හරි මොකක් හරි එම අත්‍යවශ්‍යම දෙයක් නැතිනම් ඒ කාලය මග හැරගන්න එපා. මග හැරුණොත් ලේසි නෑ ආයේ මනස මෙතෙන්ට ගන්න. ඉතින් මනස එච්චරටම මේ කුසලයට සසරින් අයින් වෙන්න අකමැති. අපි හිතාගෙන හිටියට අපිට නිවන් දකින්න ඕනි කියලා ඇත්තටම හිත කැමති නෑ නිවන් දකින්න කියලා කියන්නේ මං මෙන්න මේ නිසයි. එතකොට ඔබ මේක තේරුම් ගන්න මේකට උත්තරයක් අන්නේ විදිහට හදා ගන්න ඕනේ. ඒ වගේම සමහර වෙලාවල් වලදී සමහරු මේ භාවනාවට අකමැති වෙනවා පරයන්කයට ගියාට පස්සේ සිද්ධ වෙන සමහර දුෂ්කරතා නිසා සමහර වෙලාවට වේදනාවල් නිසා කැක්කුම් නිසා සමහර අය චරුචරු ගන්නවා කොන්දේ අමාරු තියෙනවා කකුල් ක කියනවා සද්ද ඇහෙනවා මధుරව කනවා වහිනවා ඔහොම එක එක දුෂ්කරතා නිසාත් සමහර භාවනාව දැන් බෑ කියලා අතහරිනවා ඉතින් ඇත්තටම නම් ඔබ කරන්න ඕනේ ඔබට එහෙම දරා ගන්න බැරි දුෂ්කරතාවයක් තියෙනවා නම් ඒකට සුදුසු පිළියමක් යොදන්න. මදුරුවෝ ගොඩක් ඉන්නවා නම් ඒකට net එකක් පාවිච්චි කරන්න. ඒ වගේ උපක්‍රම යොදන්න පුළුවන් ඒවට උපක්‍රමයක් යොදා ගන්න. උපක්‍රම යොදලා ඔබට පුළුවන් තරම් උපක්‍රම යොදලා මොනතරම් අපිට වේදනා වගේ ඒවටත් උපක්‍රම යොදන හැටි මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා. ඒ මොන විදිහකට හරි උපක්‍රම යොදලත් පරයන්කයට යන්න ගිහිල්ලත් මොනතරම් පීඩාවක් දුෂ්කරතාවයක් භාවනාවේදී ආවත් ඒ සියල්ලම සතිය පිහිටවන්න තියෙන අරමුණක් විතරයි කියන විදිහට ගන්න. මොන මොන මොන අත්දැකීමක් මට ආවත් මොන අරමුණක් ආවත් ඒ සියල්ල සතිමත් වෙන්න තියෙන එක්තරා අරමුණක් විතරමයි කියන මානසිකත්වය ගත්තාම භාවනාවේදී මොකක් වුණත් මොකද කියන දැනට මනස එනවා. මට තියෙන්නේ මොකක් වුණත් සතිමත් වෙන්න විතරයි. සම්මායට දුකක් මතක් කියලා අඬන්න ඉඩ තියෙනවා. හූල්ලන්න ඉඩ තියෙනවා. එක එක කල්පනාවලට යන්න ඉඩ තියෙනවා. ඒ ඔක්කොම භාවනාවට අරමුණක් විතරයි. සැකයි නම් ඒක ගැන ධම්මානුපස්සනා කාණ්ඩේ සතිපට්ඨානේ ධම්මානුපස්සනා කාණ්ඩය ගිහිල්ලා කියවන්න. ඔය කායානුපස්සනා, වේදනානුපස්සනා වගේ කොටස්වලදී අපි කෙලෙස් සිතවිලි භාවනාවට බාධායි කියලා ඒවා ඒවා මෙනෙහි කරලා අතහැරලානේ අපි වෙන අරමුණකට හිතගන්නේ. එතකොට ඒ කායානුපස්සනා වේදනානුපස්සනා කොටසේදී හතුරු බවට පත්වුණු කෙලෙස් ධම්මානුපස්සනා කාණ්ඩේදී කමඨහම් බවට තමයි එන්නේ. කෙලෙස්ම තමයි කමටහන වෙන්නේ අන්තිමට. ඉතින් අන්න ඒකයි අපි කියන්නේ ලොක් කොච්චර දුෂ්කරතාවයක් ආවත් මොනවා වුණත් ඒ සියල්ල මගේ භාවනාවට කමටහනක් විතරයි. අරමුණක් විතරයි. එතකොට මොකක් වුණත් මොකද? මොනවාව සතිමත් වෙන්න විතරයි තියෙන්නේ කියන මානසිකත්වය ඇතුව ඔබ පරයන්කයට ගියොත් ඔබට තේරේ හරියටම සතිය එල්ල වුණොත් ඇත්තට මේ දුෂ්කරතා ටිකෙන් ටික දිය වෙලා යන්න පටන් ගන්නවා පහ වෙලා යනවා කියලා ඔබට තේරෙන ගන්නවා. එතකොට අර භාවනා කරන්න බැහැ කියලා තිබුණු తాවකාලිකව ආපු අප්‍රසන්න නීරස ප්‍රතිරෝධ ජනක මානසිකත්වය අයින් වෙනවා කියලා තේරෙනවා. ඒක එක්තරා උගුලක් මනසේ. අපිව භාවනාවෙන් වීසි කරලා දාන්න, ඇදලා දාන්න එන. ඉතින් ඔබ තමයි තීරණය කරන්න ඕනේ මේ අභියෝග වලට මම මුහුණ දෙනවද නැද්ද කියන එක. ඉතින් සමහර වෙලාවන් වලදී මෙහෙම විරෝධය එන්න පුළුවන් ඔබේ මනසේ තියෙන යම් යම් වැරදි ආකල්ප නිසාත් සමහර අයට හරියටම භාවනාව කියන්නේ මොකක්ද කියලා විශ්වාස නැහැ. මට මතකයි එක්කෙනෙක් මගෙන් අහලා තිබුණා මේ මේ භාවනා ක්‍රමය කරාම හරියටම මමත්වයේ ප්‍රහාණය වෙනවාද කියලා. විශ්වාස නැහැ. සැකයි. ඉතින් අපි කියන්නේ අන්න ඒ වගේ සැක සහිත තැන් දුරු කරගන්න ඔබ මේක කරන්නම ඕනේ. මේකට බහින්න ඕනේ. බහැලා Taman තුලින් අත්දකින්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ මේක Taman තුලින් අත්දකින්න තියෙන දෙයක් කියලා. ඒක හින්දානේ ධර්මයේ ගුණයක් තියෙන්නේ එහි පස්සිකෝ එන්න ඇවිල්ලා බලන්න කියන්න පුළුවන්. ඉතින් බලන්න දෙයක් නැත්තම් අඬ ගහලා වැඩක් නැහැනේ. ආන් ඒ වගේ තමයි මේක කරාම අපිටම තේරුම් ගන්න පුළුවන්. අපිට අත්දකින්න පුළුවන් මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට ඔබට විශ්වාසය එනවා. ඉතින් ඔබේ මනසේ භාවනාව ගැන යම්කිසි වැරදි ආකල්ප විශ්වාසයක් නැති ගති තියෙනවා නම් ඒත් මේක කරන්න බෑ බෑ හිතනවා. ඒ විශ්වාසය නෑනේ. එතකොට මනස වෙන වෙන පැතිකඩ වලට යනවා. එතකොට ඔබට තේරෙන්න ඕනේ විශ්වාසනීය විදිහට මේ පුහුණුව ගැන ඔබට යම්කිසි තේරුමක් වැටහීමක් තියෙන්න ඕනේ. එහෙම නැතුව හරියන්නේ නැහැ. සමහර අය ඇත්තටම ඒවට උත්තර දීලා වැඩකුත් නැහැ. සමහර අයගේ මනසේ තියෙන දේවල්. ඉතින් ඔබට විශ්වාසය එන්න නම් ඔබට මේක හරි පාර කියලා තේරෙන්න තමන් කරලා බලන්නත් ඕනේ. ඒකට තමන්ගේ අත්දැකීමෙනුත් විශ්වාසය තහවුරු වෙනවා. ඊට පස්සේ සුතමේ වශයෙන්. සුතමේ වශයෙන් කියන්නේ මේ නිකාං ඔහේ තියෙන බණ නෙමෙයි. මේ ප්‍රායෝගික පුහුණුවට අදාළ ධර්මයක් සුතමය වශයෙන් අහනකොටත් ඔබට මේවා තමන්ගේ ප්‍රායෝගික පුහුණුවයි අර සුතමය වශයෙන් ගන්න දේ ගලපලා ගත්තාමත් මේක හරි කියලා අපිට විශ්වාස අන්න එහෙම කරන්න. එතකොට අපිට මේ භාවනාවට ලොකු ආසාවක් එනවා. මේක හරියටම හරි එක තමයි කියලා. ඉතින් ඔබේ මනසේ තියෙන අන්නේම ආකල්පමේ වැරද්දක් නිසාත් සමහර වෙලාවට මේ භාවනාව කෙරෙහි ප්‍රතිරෝධයක්, අකමැත්තක්, නීරස ගතියක්, බෑ කියලා හිතෙන ගතියක් එනවා. එතකොට ඔබ මෙන්න මේ කටයුතු සියල්ලම දකින්න නම් ඇත්තටම ඔබට සතිමත් බව අවශ්‍යයි. එතකොට තමයි ඔබට මේ සියලු මානසිකත්ව දකින්න පුළුවන්. ඇත්තටම නම් භාවනාව කියලා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි සිහියෙන් ඉන්න එක විතරමයි. ඔතනින් එහාට කිසිම දෙයක් නැහැ. ඒ සිහිය තමයි අපේ ජීවිතයේ එකම යාළුවා හොඳම යාළුවා බවට පත් වෙන්නේ. ඉතින් ඔබ මේ සියලුම උපක්‍රම යොදලත් භාවනාවට තියෙන අකමැත්ත ප්‍රතිරෝධය අයින් වෙන්නේ නැතිනම් ඔබට සිද්ධ වෙනවා කර්මස්ථානාචාර්යවරයෙක්ගෙන් අනිවාර්යයෙන්ම උපදෙස් ගන්න. මේ කියපු ක්‍රමවලටත් මේවා කරලත් භාවනාවට තියෙන අකමැත්ත, නීරස ගතිය, අප්‍රසන්න ගතිය, ප්‍රතිරෝධය අයින් වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් මුණ ගැහෙන්න. ගුරුවරයෙක්ගෙන් උපදෙස් ගන්න ඔබට වෙන විසඳන්න වෙන වෙන ප්‍රශ්න තියෙනවා. ඒකයි එහෙම කියන්නේ. ඒ නිසා පළපුරුදු භාවනාවේ අත්දැකීම් තියෙන මේ මග වඩපු හොඳ දක්ෂ ගුරුවරයෙක්ගෙන් උපදෙස් ගත යුතු වෙනවා. Uh, ඉතින් ඔන්න ඔය ප්‍රශ්න ටික තමයි මම අද කතා කරන්නේ. මේ ඔක්කොම ටික වීරිය uh, හා වීරිය උත්සාහය උනන්දුව ධෛර්යය මේ වගේ දේවල් එක්ක එකට සම්බන්ධ ගැටලු ටිකක් නිසා මම අද මේ ඔක්කොම එකට කතා කරේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරමු. තෙරුවන් සරණයි.